සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා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 චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු සාදු සාදු උතුම් වූ මහා සංඝරත්නයේ නවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි අද දවසේදී සුපුරුදු පරිදි ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව සමගයි ඔබ හැම දිනාම සම්බන්ධ වෙලා සිටින්නේ අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා ඔබත් එක්ක භාග්‍යවතුන් වහන්සේ අපේ නිර්වාණ අවබෝධය වෙනුවෙන් දේශනා කරන ලද ඒ උතුම් වූ දේශනාවන් අතරින් තවත් ධර්ම කාරණාවක් තේරුම් ගැනීමට ඒ වෙනුවෙන් අද මේ ධර්මානුශාසනාව සඳහා පින්වත් ධර්ම දානමය පින්කම සිද්ධ කරනු ලබන්නේ දෙහිවල නැදිමාලයේ පදිංචි සුනිලා අමරකෝන් මෑණියන් ඇතුළු පවුලේ පින්වත් පිරිස. ඊයන්ට අපි ධර්මානුශාසනාව අවසානයේදී පින් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් අපි පළමුවෙන්ම ආශිර්වාදයේ කරමින්ම ධර්ම දේශනාව ආරම්භ කරමු. ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවේ දේශකයාණන් වහන්සේ අවසරයි පින්වත් බණ්ඩාරවෙල අමිතානන්ද නායක මාහිම්පාණන් වහන්සේට අපි ආශිර්වාදයේ කරමු. උන්වහන්සේ නිරුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. කායික සුවය, මානසික සුවපත් භාවය ලබන්නට වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවායි කියන සාදු ප්‍රාර්ථනාව හදවතේ තබාගෙන අදත් අපි ධර්ම දේශනාව ආරම්භ කරමු. අද මේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවෙන් අපි පසුගිය දවස් කිහිපයේ පුරාවටම සාකච්ඡා කරගෙන ආපු ඒ ධර්මදේශනා මාලාවේ තවත් එක්තරා වටිනා ධර්මකාරණාවක් තේරුම් ගැනීමටයි මේ මොහොතේදී සූදානම් වන්නේ. අද මේ ධර්මදේශනාව තුළින් අපි පසුගිය සති කිහිපයේ පුරාවටම සාකච්ඡා කරගෙන ආපු ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඊ타මාත්ම විශිෂ්ට දේශනාවක් වන අග්ගඤ්‍ය සූත්‍ර දේශනාව අපි මේ මොහොතේදී එහි තිබෙන තවත් කොටසක් අවබෝධ කරගන්නට බලාපොරොත්තු වෙන්නේ. පසුගිය සතියේ ඔබට මතක ඇති අපි දේශනාවේ අවසන් කළා ආබස්සර බ්‍රහ්ම ලෝකේ ඉඳලා මේ මනුස්ස ලෝකයට චුත වෙලා ආපු ඒ බ්‍රහ්මයින් මේ මනුස්ස ලෝකයේ තිබෙන පෘථුවියේ තිබෙන පෘථිවි රසය අනුභව කරමින් ඒ පෘථිවි රසය අවසන් වෙද්දී ඉනනතුරුව තමන්ගේ ශරීරවල තිබෙන ප්‍රභාස්වර භාවය ක්‍රමක්‍රමයෙන් හීන වෙලා ගියා. එහිදී සූර්යා චන්ද්‍රයා පහළ වෙලා තාරකාවන් පහළ වෙන්න ආරම්භ වුණා. ඉනනතුරුව පෘථිවි රසයත් අවසන් වීගෙන යනකොට භූමි පප්පට්ටක නම් වූ ඒ හතු වර්ගයක් හට ගන්නට යෙදුනා. ඒ හතු වර්ගයත් අවසන් වී ක්‍රමක්‍රමයෙන් යද්දී බදාලතා කියලා වැල් වර්ගයක් හට ගන්නට යෙදුනා. මේ බදාලතා කියන වැල් වර්ගයත් අනුභව කරගෙන අනුභව කරගෙන යද්දී සොයං ජාත හැල් සහල් හට ගන්නට යෙදුනා. මේ සියල්ලක්ම මේ වදයක තිබෙන පිලවුන් නැති මේ වදයක තිබෙන මීපැණි හා සමානයි කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ වාසෙට සාමණේරයන් වහන්සේට දේශනා කරන්නේ. පින්වත්නි අපි මේ දේශනාවේ ඒ ප්‍රමාණයන කම ඔබත් එක්ක සාකච්ඡා කරන්නට යෙදුනා ඒ ධර්ම කාරණාවල් එකින් එක එකින් එක අද අපි එතෙන් සිට ආරම්භ කරනවා යග්ගඤ්ඤ සූත්‍ර දේශනාවේ තවත් වටිනා කොටසක්. පිටුතර අපි ඔබට කිව්වා යග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙහි ගිය සතියේ අර ආහාර අනුභව කරනකොට ඔවුන්ගේ ශරීරයේ මේ මනුස්ස ලෝකයට කියන පෘථිවි ලෝකයට එද්දී ඔවුන්ගේ ශරීරවල තිබෙන ස්වභාවය තමයි බොම සියුම් ස්වභාවය. ඒ සියුම් ස්වභාවය එන්න එන්න එන්න එන්නම ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් අවසන් වෙලා ඒ සියුම් බව නැති වී තමන්ගේ ශරීරය රළු ශරීරයක් බවට පරිවර්තනය වෙන්න උනා. ඒ රළු ශරීරයක් බවට පරිවර්තනය වුණු මේ සත්වයන් සත්වයන් කියලා වශයෙන් හඳුන්වපු මේ සත්වින්ගේ ස්වභාවය වෙනත් වූ ආකාරයකින් වෙනස් වෙන්නට ආරම්භ වුණා. හැබැයි පින්වත්නි මේදී සිහිපත් කළ යුතුයි මේ සියලුම දේවල් සිද්ධ වෙන්නේ පින්වත්නි අවුරුදු කෝටි බිලියන ට්‍රිලියන ගාණකින් පස්සේ. දැන් ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් මනුස් මේ පෘථිවි ලෝකයට ආපු ගමම්ම පෘථිවි රසය මාසයකින් දෙකකින් ඉවරුනේ නැහැ. ඇවිල්ලා පින්වතුනි අවුරුදු ලක්ෂ කෝටි බිලියන ගාණක් පමණ ගියන් පස්සේ තමයි පෘථිවි රසය අවසන් වුනේ. ඊළඟට ඒ භූමි පප්පටක නම් වූ හතු වර්ගයක් ආරම්භ වෙලා එයත් අවසන් වුනේ අවුරුදු බිලියන ට්‍රිලියන ගාණකට පස්සේ. ඒ විදිහට තමයි බදාලතා කෙනේ වැල්හට කෙනේ එයත් අවසන් වුනේ මේ විදිහට. පින්වතුනි එහෙම වෙන්න හේතුව තමයි මේ පළවෙනි සත්වයින් ඉඳලාම මේ විදියට එන්නේ යෙදුනේ පින්වත්නි ඔවුන්ගේ ශරීරවල ඒ ස්වභාවය වෙනස් වෙන තරමටම මේක සිද්ධ වුණේ ඔවුන් මේ මනුස්ස ලෝකේ ආභාසර බ්‍රහ්ම ලෝකෙන් චුත වෙලා මේ පෘථිවි ලෝකේ පහළ වෙනකොට ඔවුන්ගේ ආවුෂ තිබුණා පින්වතුනි අවුරුදු අසංඛ්‍යාවක් අවුරුදු අසංඛ්‍යයක් කියලා කියන්නේ කොපමණ කාලයක්ද? 1.140ක කියන ඉලක්කමේ ප්‍රමාණයට. අපි දන්නවා පින්වතුනි කෝටිය කිව්වත් 1.7යිනි. ඒ වගේ තමයි පින්වතුනි 1.140ක පින්වතුනි දීර්ඝායුෂයක් තිබුණා මේ සත්වයින්ට. එතකොට හිතන්න පින්වතුනි ඔවුන්ගේ ඒ ආයුෂ ප්‍රමාණයෙහි ස්වභාවයත් එක්ක මේ පළවෙනි සත්වයින් ප්‍රමාණයම තමයි මේ කාලවකවාණු වල තිබෙනා වූ මේ වෙනස්කම් මේ විදියට අඳුනාගත්තේ. ඒ නිසා තමයි ආහාර වර්ග නැති වෙන්න නැති වෙන්න මොවුන් මහා දුකකටපත් උනේ. ඇයි දන්නවා අතීතයේ මෙහෙම දේවල් වුණා දැන් මෙහෙම දේවල් වෙන්නේ කියලා. ඔවුන් එක විශ්වාස කරනවා. ඔවුන් එක පිළිගත්තා. මේ විදියට පින්වතුනි අර සොයන්ජාත හැල්සහල් අනුභව කරගෙන යනවා. අනුභව කරගෙන කරගෙන යනකොට මොවුන්ගේ ශරීරවල විශේෂ වෙනස්කම් කිහිපයක් ඇති වෙන්න ආරම්භුණා. ඒ තමයි පිංගුතුනි ශරීරයන් බොහෝ සෙයින් රළු බවට පත් වෙලා ස්ත්‍රීත්වය ලැබපු අය ස්ත්‍රී ලිංගයකද පුරුෂයාට පුරුෂ ලිංගයද පහළ වෙමින් පිංගුතුනි මේ ස්ත්‍රී පුරුෂ ભેදයක් ඔන්න සමාජය තුළ නිර්මාණය වෙන්න ආරම්භ වුණා. පිංගුතුනි මේ සත්වයින්ට එතෙක් එනකන් පිංගුතුනි ඔවුන්ගේ ගමන ආවේ මොන විදියකටද ඔවුන්ගේ ගමන ආවේ පිංගුතුනි ඒ මොහොත වෙනකම සත්වයෝ සත්වයෝ කියන නාමයෙන් හඳුන්වමි ඒ මොකද ඔවුන්ගේ ශරීරවල මේ ස්ත්‍රී පුරුෂ වෙනස්කම තිබුණේ නැහැ එමනම් මේ හැල් සහල් අනුභව කරයින් පස්සේදී මොගේ ශරීර තව තවත් රළු බවට පත් වෙලා අර ස්ත්‍රීත්වය පුරුෂත්වයේ කියන මෙන්න මේ ලිංග ભેදයේ පින්වතුනි සමාජය තුළ නිර්මාණය වුණා. ඔන්න ස්ත්‍රීන් පුරුෂයන් නිර්මාණය වෙච්ච පළවෙනි තැන. දැන් බලන්න අර බමුණෝ කිව්වේ මොකද්ද මේ ලෝකේ නිර්මාණය කළේ මොන විදියකටද කියලා කිව්වේ මේ ලෝකේ නිර්මාණය කළා ඔක්කලා කියලා ඔවුන් කිව්වේ මහා බ්‍රහ්මයා. නමුත් මහා බ්‍රහ්මයාගේ මේ නිර්මාණවාදයක් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරමින් මේ ලෝකේ නිර්මාණයේ පිළිබඳව සැබෑ ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ මනාවට විස්තර කරලා දෙනවා. පින්වතුනි මේ ස්ත්‍රීත්වය පුරුෂත්වය වෙන්වෙන්ම හඳුනා ගන්න ලක්ෂණ 15න් පස්සේදී ඔවුන් මේ වෙනකොට වස්ත්‍ර අඳින්න හොරු වෙලා හිටියේ නෑ. මේ සත්වයින් පින්වතුනි මේ විදියට ඉන්නකොට මොවුන්ගේ ශරීරවල මේ වෙනස්කම එකිනෙකා බලා ගන්න ගන්නවා. පුරුෂයෙක් ස්ත්‍රිය දිහා බලාගෙන ඉන්නවා. ස්ත්‍රිය පුරුෂයෙක් දිහා බලාගෙන ඉන්නවා. මේ විදියට පින්වතුනි අවුරුදු ලක්ෂ කෝටි වාර ගණනක් බල බලා ඉන්නවා. ඒක දිගටම පින්වතුනි බලාගෙන බලාගෙන ඉන්නකොට මොවුන්ගේ සිත්වල පින්වතුනි ශරීරයන් වල අධික ගින්නක් හට ගන්නවා, දැවිල්ලක් හට ගන්නවා. මේ දැවිල්ලත් එක්කම නොදැනුවත්වම පින්වතුනි අර ස්ත්‍රිය හා පුරුෂයා අතර රාගයෙන් සිත් බැඳිලා ඔවුන් රාගයේහි ස්වභාවයත් එක්කම ඔවුන් අඹුසැමි සම්බන්ධතාවයක් පවත්වන්නට පටන් ගත්තා. මේ විදියට පින්වතුනි ස්ත්‍රියක් හා පුරුෂයෙක් මේ ආකාරයට මෛතුන්‍ය ධර්මයේ යෙදෙන අවස්ථාවක් එතෙක් මේ පෘථිවි ලෝකයේ තුල සිදු නොවෙච්ච දෙයක් නිසා පින්වතුනි මේක දකින අය මේ සත්වයින් මේ විදියට මෛතුන ධර්මයේ යෙදෙන එක පිළිබඳව තකින අන්‍යෝ සත්වයින් අර පිරිසට පිංඔතිනේ පහර දෙන්න ගත්තා. හැබැයි තනත් බොහොම විශේෂ කාරණාවක් තියෙනවා. නස්ස වසලී නස්ස වසලී කියලා තමයි පිංඔතුනේ පැනලා තියෙන්නේ ගහලා තියෙන්නේ. ඒ ගහනකොට ගහලා තියෙනවා ඔවුන් පස් දමල ගහලා තියෙනවා අලු දමල ගහලා තියෙනවා කොම දමල ගහලා තියෙනවා මේ විදියට පිංගුතුනි විවිධ විදියට ගහන්න ආරම්භ කරලා තිනවා වසලිය නැසේවා වසලිය නැසේවා කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන්anse දේශනා කරනවා වාසෙට්ට පෝරාණං අග්ගඤ්ඤං අක්කරං අනුස්සරಂತಿ නත්තේ වස්ස අත්තං ආජානති භාග්‍යතුන්anse දේශනා කරනවා අතීතයේදී පැරණි කාලයේදී දෙදෙනෙක් මේ විදියට වරදක් කළෝතින් ඒ වරදෙදි බැනුම් අසන්නට ලැබෙන්නේ තරුණු වැරදි කරන කෙනා හැටියට හඳුන්වන්නේ සමාජය තුල කාන්තාව කියන එක. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වාසෙට්ට මේකත් මේ පැරණි ලෝකෝපත්ති වංශ කතාවට අනුකූලවමයි සිද්ධ වෙන්නේ. ඒ කාලයේදී දෙන්නෙක් වරදක් කරාම කාන්තාවට තමයි චෝදනා කරන්නේ. අදත් එහෙමනේ. අදත් අපි දන්නවා කාන්තාවක් වරදක් කළ තැනදී ඒ කාන්තාවටම තමයි පින්වතුනි චෝදනාව සමාජය තුලින් එල්ල කරන්න උත්සාහ කරලා තිබෙන්නේ. පුරුෂයොත් එහෙමයි කාන්තාවොත් එහෙමයි. ඒ කාලෙත් එහෙමයි පින්වතුනි කාන්තාවට තමයි වැඩිපුර චෝදනා කරලා තියෙන්නේ. මෙතනින් පින්වතුනි කවුරුවත් වරදවා තේරුම් ගන්නට එපා. මේක පොඩ්ඩක් පැහැදිලි කළ යුතුම කරුණා සාමාන්‍යයෙන් පින්වතුනි මේ පෘථිවි ලෝකයේ මේ විදිහට පින්වතුනි ස්ත්‍රී පුරුෂ ස්වභාවයක් හටගන්නේ ඒතරට ආපු සත්‍යෝ කලින් ජීවිතවල ස්ත්‍රී ආත්මයක් ලබලා තිබුණොත් එය ස්වභාවයෙන්ම මේ ජාතියේදී ස්ත්‍රී ස්වභාවයක් හටගන්නවා. යම්කිසි විටකදී පුරුෂ ස්වභාවයක හිටියානම් මේ ජීවිතයේ පින්වතුනියෝ පුරුෂ ස්වභාවයෙන් පින්වතුනි හට ගන්නවා. මේ ආකාරයට ස්ත්‍රී පුරුෂ භාවය පින්වතුනි මෙලෙස සමාජය තුළ පින්වතුනි වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්න ලැබෙන්නේ අර පෙර જાතියේදීව ස්ත්‍රී පුරුෂ ස්වභාවයම නිසාමයි. නැත්නම් මේ ජීවිතේ කර්මයන් වලට අනුරූපීවත් නෙවෙයි පෙර ජීවිතයේ ස්වභාවයෙන්ම තමයි පින්වතුනි මේ ස්ථානයේ මේ විදියට හටගන්නේ. මේ ආකාරයට පින්වතුනි දැන් එන්න එන්න සමාජය තුල අපි දකිනවාර තිබුණු ස්වභාවයට වඩා වෙනස් වූ ස්වභාවයක් හටගන්නේ. ඒ තමයි මුලින්ම සත්වයෝ අර ආහාර අනුභව කරගෙන කරගෙන එනකොට සමහර සත්‍යයන්ට පිංඔතුනි ඔවුන්ගේ ශරීරයේ පැහැපත් බව අඩු වෙන්න ගත්ත සමහර සත්ත්වීන්ගේ පැහැපත් බව තිබුණා. මේ විදියට පැහැපත් වැඩි අය මාන්‍ය මනසේ රඳවාගෙන තමන් බොහොම පැහැපත්යි කියන එක පිළිබඳව පෙන්වන්නට අර පැහැපත් නැති අයට චෝදනා කරන්න ගත්තා. උපහාසයෙන් කතා කරන්න ගත්තා. අපිම තමයි වර්ණවත් අය නුඹලා පැහැපත් භාවයක් නොමැති අය කියලා චෝදනා කරා. මෙන්න මේ විදිහට පින්වතුනි සමාජය තුළ නිරන්තරයෙන්ම හටගත්තේ අන් කිසිවක් නෙවෙයි අර ධර්මයෙන් ආපු ගමන දැන් අසත් ධර්මයකින් එක එකින් එක මතුවීගෙන ආවා. මාන්නේ කියන ක්ලේශ ධර්මයක් ආවා. දැන් ඔන්න තවත් එකක් මතුණා ඒ තමයි මෛතුන ධර්මයේ නිරත වෙනවා. ඒ මෛතුන ධර්මයේ නිරත වෙනකොට ඒක දිහා බලාගෙන ඉන්න අනිත් සත්වයින් ඒ මෛතුන ධර්මයේ හැසිරෙන පුද්ගලයන්ට ගහන්න බනින්න තීරණය කළා. අන්න පින්වත්නි ඊළඟට අකුසල කර්ම තව තවත් බලවත් වුණා. මේ බලවත් භාවයත් එක්ක පින්වත්නි අර සමාජය තුල එන්න එන්නම දැන් ස්වාභාවික පරිසරයක් විනාශ වෙන්න ආරම්භ වෙනවා. දැන් මේ විදිහට පින්වතුනි අර සත්වයින්ට ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂයින් මෛතුර ධර්මයේ හැසිරෙන ස්ත්‍රී පුරුෂයින්ට අර විදිහට පහර දෙන්න පහර දෙනකොට ඒ රාගිකාසාව ඉෂ්ට කරගන්න කීප දෙනෙක් පමණක් නෙවෙයි එන්න එන්න එන්න එන්නම පින්වතුනි එහි තිබෙන ස්වභාවය වැඩි වෙන්න ගත්තා. ඒ කියන්නේ මෛතුන ධර්මයේ යෙදෙන පිරිස දවසින් දවස දවසින් දවස පින්වතුනි වැඩි වෙන්න ආරම්භ වුණා. එතකොට අර දඬුවම් කරන එක පින්වතුනි වැඩි පිරිසක් ඉන්න තැනකදී කරන්න අමාරුයි. දඬුවම් කරන එක. ඇයි බොහෝ පිරිසකට දඬුවම් දෙන්න වෙනවා. එතකොට මෙහිදී නීතියක් තියෙනවා යම්කිසි සත්වෙක් ඒ ආකාරයට මෛතුන ධර්මයේ නිරත වුණොත් ඒ සත්වෙන්ට පිංඔතුණි නීතියක් පනවනවා ඔවුන්ගේ ගමකටවත් ඔවුන් ඉන්න ප්‍රදේශයටවත් මාස දෙක තුනකටවත් අවසර දෙන්නේ නැහැ එන්න. එතනින් පිටිවහල් කරනවා. මේ විදියට පින්වතුනි ඒ සත්වයින් අර මෛතුන ධර්මයේ වැඩිපුර යෙදෙන්න ගත්තෙන් පස්සේදී ඒකත් පින්වතුනි सिद्ध කරන්න ප්‍රායෝගිකව පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද ඉන්නේ පිරිසේ ප්‍රමාණය වැඩි නිසා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යතෝකෝ පනතේ වාසෙට්ටෝ සත්තා තස්මින් සමේ අසද්දම්මේ අතිවේලං පාතබ්‍යහතං ආපජ්ජින්සු අතකෝ අගාරාණි උපක්කමින්සු කාතුං තස්සේව අසද්දම්මස්ස පටිච්චාදනත්තං භාග්‍යතුරාන්සේ දේශනා කරනවා වාසෙට්ට මේ පිරිස එන්නෙන්නම මේ අසත් ධර්මය බොහෝ වේලාවක් ඒ කියන්නේ මේ සත්‍යය හිතනවා මේ අසත් ධර්මය බොහෝ වේලාවක් නිරත වෙන්න තිබේ නම් ඒ ඊ타මාත්ම යහපතයයි කියලා හිතලා මොවුන් තම තමන්ට සුදුසු ආකාරයට ගෙවල් සකස ගන්නවා අන්න පිංගුතුනි මේ ගෙවල් වල ආරම්භය සිද්ධ වෙන්නේ පිංගුතුනි නිවාස වල ආරම්භ කතාව සිද්ධ වෙන්නේ පිංගුතුනි ඔන්න ඔය තැනදී ඒ නිවෙස් වල පිංගුතුනි ඔවුන් ඔවුන්ට සිතූ සිතූ පරිදි මේ මෛතුන ධර්මී නිරත වෙනවා. ඒ නිසාර වැඩි ප්‍රමාණයක් දැන් මේ කාර්යභාරයේ නිරත වෙන නිසා සමාජයේ විසින් අර දඬුවම් කරන ක්‍රමවේදයේ පින්වතුනි අත්හරිනවා. මේ විදියට පින්වතුනි සත්වයින් නිවාස තනාගෙන නිවාසවල දැන් ඉන්නවා. පින්වතුනි කාලයක් කොහොම යද්දී දැන් ඔබ හොඳට මතක තියාගන්න මේක මේ අපේ වයස් මට්ටමින් හිතන්න එපා කිසිම වෙලාවක. හැම මොහොතකම දකින්ද මේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව කරන්නේ දීර්ඝායුෂයක් විඳින කාලයක. ඒ කියන්නේ මේ ලෝකයේ දීර්ඝතම ආයුෂ තියෙන කාලය තමයි පින්වත්නි අද අපි මේ කතා කරන්නේ. අසංඛ්‍ය වර්ෂ කියන කාල සීමාව. ඒතර මේක අවුරුදු 1000 ගානකින් වෙන සිදුවීම් තමයි මේ එකින් එක එකින් එක පැහැදිලි කරන්නේ. ඒක තමයි මේ ලෝකයේ තියෙන එකම සත්‍ය. ඒතර ලෝකයක පිළිබඳව ආරම්භය ඒ ලෝකයේ පිළිබඳව පිංඔතුණි පටන් ගැනීම ඒක කොහොමද මේ විදියට මේ මේ මේ කාලය සීමාව වෙනතෙක්ම පරිවර්තනය වුනේ ඒවා පිංඔතුණි අපි දැන ගැනීම මේ ධර්ම මාර්ගය යන අපට ඉතාමත්ම වටිනවා. මොකද මේ සෑම දෙයක්ම නිවන් මගට සැකසලා තියෙන නිසා. මේ විදිහට ඉන්න මේ සත්වෙනින් පින්වතුනි ඔවුන් දැන් ගෙවල් හදාගෙන ඔවුන් ස්ත්‍රීන් පුරුෂයන් වශයෙන් එකට ඉඳිමින් ඔවුන් කාලය ගත කරනවා. දැන් මේ සත්වෙන්ගේ ආහාරය තවමත් වන්නේ සොයන්ජාත හැල්සහල්. ඒ සොයන් ජාත හැල්සහල් පින්වතුනි ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පින්වතුනි අනුභව කරගෙන යනකොට එක්තරා සත්‍යයකට පින්වතුනි දවසක් මෙන්න මෙහිම හිතනවා අතකෝ වාසෙට්ට අඤ්‍යතරස්ස සත්තස්ස අලත ජාතිකස්ස ඒතද හෝසි ඒ කියන්නේ එක්තරා අලස වූ ගති ඇති සත්වයක හටේ සත්වයකට මෙන්න මෙහෙම හිතෙනවා කොහමද අම්බෝ කිම්තෝහං විබඤ්ඤාමි සාලින් ආහාරන්තෝ සායන් සාය මාසාය පාතෝ පාතරසාය. ඒ කියන්නේ සත්‍යයට හිතනවා මම මේ උදේ ගිහිල්ලා ආහාර අරගෙන ආයමත් හවසටත් ගිහිල්ලා ආහාර අරගෙන මේ විදිහට මම උදේ හවස ගිහිල්ලා වෙහෙසෙන්නේ මොකක් නිසාද? ඒ නිසා මම එකවරම උදේටයි හවසටයි දෙකටම හරියන විදියට මම මේ ආහාර අරගෙන ඉන්නා. කොහොමත් ආහාරයේ විදිහට වැඩෙනවනේ. අන්න පින්වත්නි මේ පෘථුවි ලෝකයේ ආරම්භ වෙච්ච දවසේම අලසකම කියන එක ආරම්භ වෙනවා. අලසකම කියන එක. මේ අලසකම කියන කෙලෙස් ස්වභාවය නිසාම පින්වතුනි ඒ සත්වයා තමන් රැගෙනින්නට තිබෙන උදේ හවස ගේන මේ ස්වයංජාත හැල් වෙනුවට දෙවේලටම හරියන විදියට ඒ කියන්නේ උදේටයි හවසටයි දෙකටම හරියන විදියට එකවර ගේනවා. ගෙනල්ලා ඒ වේල් දෙකට හරියන විදියට ਉਹ ආහාර අරගෙන එනවා. ඒ වෙලාවේ තවත් සත්‍යයක් කැවිලා අහනවා අපි යමු ගිහිල්ලා මේ ආහාර අරගෙන යමු. ඒ වෙලාවේදී අර සත්වයා කියනවා අර පුරුෂයා කියනවා මම යන්න ඕන නෑ මම එන ගමන් උදේ එන ගමන් හවසටත් එක්ක අරගෙන ආවේ. ඒ නිසා මට දැන් යන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම කිව්වෙන් පස්සේ අර සත්‍යයක් යනවා ගිහිල්ලා පින්ඔතුනි අර සත්‍යය කරපුවම දෙයම මේ සත්‍යයක් කරනවා. කොහමද? අර සත්‍යය උදේට හවසට දෙකටම ගినాවනේ. මේ සත්‍යය දිත්තානුගතින් ආපජ්ජමානෝ. ඒ කියන්නේ අර ඒ දෘෂ්ටිය ඒ විදිහටම පින්වතුනි එල්බ ගත්තා. ඒ කියන්නේ අර ඔහු දුටුදය ඒ ආන් ආකාරයටම පින්වතුනි යන්න ආරම්භ වුණා. මේ සත්‍යයා පින්වතුනි අර සත්‍යයා දෙවේලෙකට ගෙනාපු එකේ මේ සත්‍යයා කල්පනා කරනවා මම උදේටයි හවසටයි ගෙනියන්න ඕන නෑ එකවර දෙවේලකටත් ගෙනියනවට වඩා එකවර එක දවසකට හරියන විදියට නොව දවස් දෙකකට හරියන විදියට මම මේ හැල් සහල් අරගෙන යනවයි කියලා ඔහු එතනින් ආහාර අරගෙන යනවා. අන බලන්න පින්වතුනි මේ මේ අලසකම් කියන මේවා සාමාන්‍ය පොඩි දේවල් වෙන්න පුළුවන් කෙනෙකුට හිතෙන්නේ. සුළු දෙයක් මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි අලසකම කියන එක. නමුත් බලන්න පින්වතුනි මේ පුංචි ක්ලේශ ධර්මයන් පවා පින්වතුනි බලවත් වෙනකොට ඒ බලවත් ස්වභාවය නිසාම පින්වතුනි හොඳට මතක තියාගන්න මේ ලෝක පරිසරයන් ස්වභාව දහම පවා පින්වතුනි වෙනස් වීමකටපත් වෙනවා. ඒක තමයි මේ ලෝකයේ ඒ ඒ තැන්වලදී අදාළ අවස්ථාවන් වලදී විනාශයක් ආරම්භ වෙච්ච තැන විනාශයක් ආරම්භ වෙච්ච තැන අපි දන්නවා මේ මනුස්ස ලෝකයේ තුල ස්වභාව දහම පින්වතුනි වැඩ කටයුතු කරන්නේ අපි කවිවාදයෙන්ම පිළිගන්න දෙයක් මානවයාට හිතසුව පිණිස නොවේ. මානවයාට හිතසුව පිණිස නෙමෙයි මේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ මොකද මේ සත්වයින් තුල පින්වතුනි ඇත්තටම ඒ විදිහට ස්වභාව දහම තීරණය කරන විදියට තීන්දු තීරණ දෙන්න පුළුවන් වෙන විදියට පින්වත්නි කුසල පක්ෂයන් දියුණු කරගෙන නැහැ. එන්න එන්නම අධර්මය, අකුසලය, අයහපත කියන එක පින්වත්නි එන්න එන්න එන්න එන්නම පින්වත්නි බලවත් කරගන්නවා. මේ රටේ පින්වත්නි මේ තරම් ස්වභාව දහමේ පරිවර්තනයක් නම් වෙලා තියෙන්නේම ඒ නිසාම තමයි. අන් කිවිසුම කරුණක් නිසා නොවේ. පිඟුතුනි මේ අලස ස්වභාවයෙන් ගියපේ මිනිසයා මේ ආරම්භ කරපු වැඩේ නිසා කුමක්ද දන්නවද සිද්ධ වුනේ? සිද්ධ වුනේ ඊට පස්සේ ගියපු කෙනා දවස් දෙකකට අරගෙන ආවා. ඒක දැනගත්තු ඊළඟ සත්ත්වෙක් ගිහිල්ලා දවස් 4කට හරියන්න අරගෙන ආවා. ඊළඟ සත්ත්වෙක් ගිහිල්ලා දවස් 8කට හරියන්න අරගෙන ආවා. මේ දිවිදියට සත්වයෝ Tamanට පුළු පුළුවන් ආකාරයට Tamanගේ නිවෙස්වල මේ සොයන්ජාත හැල්සහල් පුරවගත්තා. පිඟතුනි අද නම් අපි සාමාන්‍යයෙන් කියන්නේ අපිට අවශ්‍ය කරන දේවල් අපි එකතු කර ගැනීම දක්ෂතාවයක් එක යහපත් දෙයක් කියලා. නමුත් පින්වතුනි මේ ලෝකේ ආරම්භක කතාව ගැන කියවනවා නම් අපි ආරම්භයේදීම සිද්ධ වුණේ පින්වතුනි ඔයමයි. හැබැයි එතනදී නම් පැහැදිලි කරනවා ඒක සද්ධර්මයක් නොවේ අසද්ධර්මයක් කියන එක. ඇයි අලසකමින් තමයි එතන ආරම්භ වුනේ අලසකමින්. එතකොට දැන් මේ සොයන්ජාත හැල් ටික විතරයි මේ සත්‍යයන්ට ඉතුරු වෙලා තිබුණේ. දැන් එන්නේ එන්නේ එන්නේ පින්වතුනි මේ සොයන්ජාත හැල් සහල්වල ස්වභාවයක් පින්වතුනි වෙනස් වෙන්න ආරම්භ වෙනවා. මොනවද වෙනස් වුනේ? එතෙක් පින්වත්නි ගහකින් සොයන්ජාත හැල් වර්ගේ කඩාගෙන ආවයින් පස්සේදී ඒ සොයන්ජාත හැල්වල ස්වභාවයෙන්ම ඔවුන්ට අමුතු වෙන්නේ ආහාරය පිළියෙල කර යුතු නෑ එයම අනුභව කරලා ජීවත් වෙන්න පුළුවන්. නමුත් මේ අලසකම කියන ක්ලේශ ධර්මය බලවත් වීම මතම අර සොයන්ජාත හැල් සහල්ල තිබෙන ස්වභාවය වෙනස් වුණා. ඉබේ කඩාගෙන යන තැනින් ඒ නැවතත් කරල් ආරම්භ වෙන එක පිංගුතුන් නතර වුණා. ඒවා වෙනස් වෙන්න ගත්තා. අර ඒ හාල් ඇටේ ස්වභාවය පවා වෙනස් වුණා. අපි ඔබට කිව්වා ඒ හාල් ඇටේ ස්වභාවය ඉන්නේ පොත්තක් නෑ කුඩු ස්වභාවයක් නෑ ඒ වගේම තමයි ඒක කපාගත්තු සැනින්ම සකස ගන්න දෙයක් නැහැ අපිට අනුභව කරන්න පුළුවන් කියලා අපි ඔබට පැහැදිලි කරා. ස්වයංජාත හැල්සහල් වල තිබෙන ස්වභාවය. පින්වතුනි මේ එතෙක් වෙනකන් තිබිච්ච මේ හැල්සහල් ස්වභාවය දැන් වෙනස් වුණා. අලුතෙන් ඒ හැල්සහල් වලට පොත්තක් එකතු වුණා. අපි කියන්නේ වීපොතු කියලා. ඒ වගේ ඒ වටා පිඟුතුනි පොත්තක් ආරම්භ වෙන්න ගත්තා. සැකසෙන්න ගත්තා. ඒ විතරක් නෙවෙයි ඒක කපා ගත්තට පස්සේදී යලි ඒ ගසෙන් එතන සොයන්ජාත හැල් වැඩුණේ නෑ. සොයන්ජාත හැල් වැඩෙන්න ගියේ නෑ. මේ විදියට පිංඔතුනි ඒ සත්වයින් අර ආහාර අනුභව කරන හදනකොට ඒ ආහාරවල තිබු පිංඔතුනි තිබිච්ච ස්වභාවය එන්නෙන්නම එන්නෙන්නම පිංගුතුනි වෙනස් වෙන ආරම්භ වුණා. දැන් බලන්න පිංගුතුනි මෙන්න මේ කරුණවල තිබෙන විශේෂත්වය තමයි මේ ලෝක ධර්මතාවය පිංගුතුනි වෙනස් වෙන්නේම සත්‍යා තුල පවතිනා වූ කර්මයක් එක්ක. සම්මුති ලෝකයේ නිර්මාණය වෙලා තින්නේම ඒ මතම තමයි. මම මේ ඔබට පැහැදිලි කරන්නේ අපේ මේ සත්වයින් යහපත් දේවල් ಗುಣධර්ම එහෙම නැත්නම් සත්භාවික ක්‍රියාවන් පුරුදු වීම සමාජයේ පින්වතුනි වෙනස් කරන්න මොන තරම් ශක්තියක් තියනවද කියලා ඔබ මේ හිතන්නේ. විශාල ශක්තියක් ඒ තුල තිබෙනවා. ඒසාව ඔබ හිතන්නේ තමන් නිතරම මේ නාලිකාවෙන් කියන දෙයක්. ලංකාවේ තියෙන මේ එක ප්‍රශ්නයක්වත් විසඳගන්න බොහෝ අපහසුතාවයන් වලට පත් වෙලා තිබෙනවා. මම කියන්නේ මේ ස්වභාව දහමෙන් ලැබෙන දේවල්. පිඟුතුනි ලංකාවෙත් මේ පරිවර්තනය ඇති කරන්න පුළුවන් මොන පරිවර්තනයේද? ලංකාවේ මිනිසුන්ගේ රෝගී තත්ත්වයන් ඒ ආදී දේවල් පිඟුතුනි නැති කරගන්න පුළුවන් අපි හරියට සීල ප්‍රතිපදාවල් පූර්ණේ කරන්න ආරම්භ වෙනවා. ඒ සිල්වත් භාවයේම පිංඔතුනි මේ රට තුල මනා වෙනසක් ඇති කිරීමේ හැකියාවක් ශක්තියක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ නිසා පිංඔතුනි අපි පුළුවන් තරම්ම ධර්මයට හිත පුරුදු කරන එක ධර්මයේ පැත්තට අපේ ජීවිතේ ආරම්භය කියදා ගන්න එක මෙන්න මේවා පිඟොතුනි ඊ타ත්ම වටිනවා මේ ජීවිතවල විශාල වෙනසක් ඇති කරන්න. මා ඔබට මේ සිහිපත් කරන්නේ අපි අද මේ ඉන්න ස්වභාවය වෙනස් කරන්න නම් අපි වීරිය වඩන්නම ඕන. බලන්න අලසකම කියන ක්ලේශ ධර්මීය බලවත් වීම නිසාම කොච්චර වෙනසක් පිංගුතුනේ ඇති වුණාද බලන්නකෝ. අලසකම කියන එක අද කාලේ මේ අලසකම කියන එක අපි එච්චර ලොකු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. එහෙම ලොකු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. දැන් සමහර වෙලාවට අලසකමව ඉන්න එක මේ සමාජයේ ලොකු තැනක් පිංගතුනි වෙලා තිබෙනවා. සමාජයේ විසින් මේකට වටිනකමක් දීලා තියෙනවා. දැන් මේ කාලේ නම් ස්ත්‍රියක්ව විවාහ කරගන්න පුරුෂයෙක්ව යන අවස්ථාවන් වලදී ඒ පුරුෂයා ස්ත්‍රිය දැනගත යුතු ජීවත් යුතු කරුණු කාරණාවල් කීපයක් තිබෙනවා. පුරුෂයාට හොඳට කැත්තේ උදැල්ලේ වැඩ පුළුවන්කමක් තියෙන්න ඕන. ඔහුට හොඳ කාය ශක්තියක් තියෙන්නට ඕන. ඒකාන්තාවටත් ඒ විදියටම ආහාර පාන සැකසීම ඒ වැඩ ආදී දේවල් සිද්ධ කිරීම මේ දේවල් කිරීමේ හැකියාවක් තියෙන්නට ඕන. නමුත් පින්වත්නි බලන්න අද අලසකම කියන එක පින්වත්නි සමාජයේ බලවත් වෙලා තියෙනවයි කියලා මම ඔබට මේ පැහැදිලි කළේ. ඒ අලස වූ ස්වභාවය ගත්තු ඒ පුද්ගලයාගේ ස්වභාවය පින්වත්නි අපි දන්නවා. අද සමහර වෙලාවට ආවාහ විවාහ කරගන්න ගියයින් පස්සේදී සමහර අය කියනවා අනේ මගේ දුව gedara නිකම්මයි ඉන්නේ. ඒ කියන්නේ දෙමව්පිය පෙන්වන්න උත්සාහ කරනවා. අපේ දරුවන්ට ඕන තරම් සල්ලි තියෙනවා එහෙම අමුතුවෙන් රස්සාවල් කළ සල්ලි හම්බ කරන්න ඕනේ නැහැ කියන එක. ඒ වගේ අය ඒ වගේ දියණිවරු විවාහ ජීවිතයට පත් වෙනෙන් පස්සේ තමයි තමන්ගේ ජීවිතේ මහා ලොකු අසරණකමක් දැනෙන්නේ. එනිසා මම මේ පැහැදිලි කරේ අලසකම කියන එක ඒ අලස වූ ස්වභාවය කියන එක අද සමාජයේ ඒ තරම් සැලකිල්ලක් දක්වන්නේත් නැහැ කියන එක පෙන්වන්න. ඒතර බලන්න මේ ලෝකයේ ආරම්භක කතාවේදී අලස ස්වභාවය නිසාම මොනතරම් වෙනසක් පින්වතුනි සමාජය තුළ ඇති වුණාද? ඒ අලසකම නිසාම පින්වතුනි ගොඩාක් අය බොහෝ අර කුසල පක්ෂයට වඩා ඒ අකුසල පක්ෂයේ පින්වතුනි කරගන්නවා කුසල පක්ෂයටවත් පින්වතුනි හිත නැඹුරු කරන්නේ නැහැ. ඒකේ අලස ස්වභාවය නිසා. බලන්න පින්වතුනි පොයේ දවසටත් නිදාගන්නම කී දෙනෙක් ඉන්නවද? gedarat nidi පන්සලෙත් නිදි, නිවාඩු දවසේ කියලා නිදි. මේ විදිහට පින්වතුනි, ඒ පොහොයක් කියන එකත් පින්වතුනි අපේ ජීවිතයට කොච්චර වටිනකමක් තියනවාද කියන එක දැනෙන්නේ නැහැ මොකද අලසකම කියන එක බලවත් වෙච්ච නිසා. නිසා අපි මේ මේ ධර්ම කරුණවල මේ විශේෂ දේවල් අපි අපේ ජීවිතයට ගලපගෙන බලනකොට අපේ ජීවිතවල තියෙන ගොඩාක් අඩුපාඩුකම් පින්වතුනි සකස ගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඔබ පින්වතුනි හොඳට තේරුම් ගන්න මිනිමේ ස්වභාවය. දැන් ඔන්න අර සොයන්ජාත හැල්වල ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ගිහිල්ලා. දැන් අර සොයන්ජාත හැල් නැවත වැඩෙන්නේ නැහැ. තියෙන තියෙන ඒවා කපාගෙන කපාගෙන යනවා. දැන් එන්නේ හැල් වල ස්වභාවය පින්වතුනි අඩු වෙන්න ආරම්භ වෙනවා. එන්නවත හටගන්නේ නැති නිසා. මේ විදිහට පිංගුතුනි එක්තරා සත්‍ය ස්වභාවයක් සත්‍ය පිරිසක් එකට එකතු වෙලා ඔවුන් කියනවා පාපකාවත බෝධම්මා සත්තේසු පාතු බෝතා ඒ කියන්නේ මිල්ලාමකෝ පෞකාර සත්‍යයන්ගේ පැවැත්ම නිසාම මේ සත්‍යයන්ට පෞකාරෝදයක් තමයි දැන් මේ ආරම්භ වෙන්න පටන් ගත්තේ කියලා ඔවුන් අතර මතයක් ගොඩ නැගෙනවා. මේ විදිහට පින්වතුනි කාලයක් කාලයක් යනකොට අර ඔවුන්ම හිතනවා අනේ අපි මේ පෘථිවි ලෝකයට ආවේ ආපු දවස්වල අපට අපේ ශරීරවල ස්වභාවය මෙන්න මේ විද්‍යා ප්‍රභාස්වරයි. ප්‍රීතිය තමයි අපේ ආහාරය. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අපි ඒ දේශනාවල් නිරන්තරයෙන්ම ඒ තුලින් ඔවුන් නිරන්තරයෙන්ම තමන්ගේ මේ ආපු ගමන් මගේ ඉඳලා දැනට පවතින ස්වභාවය ඔවුන් මෙනෙහි කරන්න ආරම්භ කරනවා. පින්වතුනි මොවුන් දැන් බලවත් කනගාටුවකට පත් වෙනවා. ඇයි? මේ බලවත් කනගාටුවකට පත් වෙන්නේ ඇයි? මොවුන් දන්නවා ආරම්භක දවසේ ඉඳලාම මේ අවුරුදු බිලියන ට්‍රිලියන ගාණක් ගියපු මේ කාල සීමාව හොඳට දන්නවා. හොඳටම දන්නවා ඒක. දැන් අපිට ওই අතීතයේ අපේ ආච්චිල සීයලා අතීතයේ මෙහෙමයි කියලා කියනෝ වගේ දැන් මේ පිරිස ජීවිත කාලෙම දන්නවා මේ ඇති වෙච්ච වෙනස ප්‍රභාස්වර ශාරීරියේ තිබුණු විදියක් දන්නවා ඊළඟට ප්‍රීතිය ආහාරය කරගත්තු විදියක් දන්නවා. ඊළඟට වස්ත්‍රාභරණ ආදියක් එලෙස පළඳින්න උත්සාහයක් නොගත් විදිය දන්නවා. පෘථුවි රසය අනුභව කරපු විදිය දන්නවා. මෙන්න මේවා පින්වතුනි මේ එකක් එකක් එකක් ගානේ පින්වතුනි මෙනෙහි කරනවා. මේ මේ හැම දෙයක් තුළම ඔවුන් දකිනවා අපේ ජීවිතවල ලොකු වෙනසක් ඇති වුණා. ඒ තමයි අපේ මේ සත් ධර්මයට වඩා අසත් ධර්මයේ කියන එක බලවත් වෙච්ච නිසා කියලා. මේ විදියට මේ සත්‍යෝ සිතනවා බොහෝ කාලයක් ගිහිල්ලා මේ රස පොළොවේහි ඒ රස ස්වභාවය නැති වුණා. ඒවා ඒ රස පොළොවේ අත්වලින් පිඬුකොට වලදන්නට පටන් ගත්තා. ඒ ඒව වලදන්න ආරම්භ වෙනකොට තමයි අපේ මේ ප්‍රභාසර ස්වභාවය නැති වුනේ. ඊළඟට සඳහිරු ආරම්භ වුණා. රැයදවල් ආරම්භ වුණා, ඉරුතු ආරම්භ වුණා, තාරකාවල් ආරම්භ වුණා. මේ විදිහට පින්වතුනි එකක් එකක් එකක් ගානේම මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන ආවා. ඒ විදියට ඇවිල්ලා ඔවුන් දැන් කියනවා දැන් අපිට මේ තියෙන හැල්සහල් ටික දැන් ඇයි අලුතින් ආරම්භ වෙන්නේ තියෙන ඒව ටික දැන් රැක ගන්නයි ඕන ඒ නිසා මොවුන් කියනවා අපි අපිටම පොදු වෙන වෙනම කොටස් අපි වෙන් කරගමු ඔවුන් කියනවා මෙන්න මේ හැල් තියෙන ටික මගේ තවත් කෙනෙක් ගිහලා කියනවා මේ හැල් තියෙන ප්‍රදේශය මගේ. මේ විදිහට පින්වතුනි එක එක්කෙනා එක එක්කෙනා අර මුළු පෘථුවි ස්වභාවයෙන්ම පින්වතුනි තම තමන්ට වෙන් කරගත්තා. මේ විදිහට පින්වතුනි වෙන් කරගෙන ඉන්නකොට එක්තරා ලෝල ස්වභාවයක් තියෙන කියන්නේ ලෝභ වූ සත්වේ ඒ සත්වයා ඇවිල්ලා තමාගේ තියෙන කොටස ආරක්ෂා කරගෙන අනිත් කෙනෙකුට අයිති කොටසකින් හොරාට අර හැල්සහල් අරගෙන විලා අනුභව කරනවා. දැන් ඒ වෙනකොට පින්වතුනි මේ සොරකම කියන එකක් ආරම්භ වෙලා තිබුණේ සොරකම කියන එකක් මිනිස්සු අතර කතිකාවතක්වත් තිබුණේ පිඟුතුනි මෙන්න සොරකම කියන එක බලවත් වෙන්න ආරම්භ වෙනවා. ඒ සොරකම සබහ සොරකම කියන ක්ලේශ ධර්මය ආරම්භ වෙනවත් එක්කම සමාජය තුල පිඟුතුනි එන්න එන්නම දැන් වෙනත් වෙනත් ආකාරයකට සමාජය පරිවර්තනය වෙන ආරම්භ වෙනවා. මේ විදියට පිඟුතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමාට අයිති කොටස ආරක්ෂා කරගෙන අන් කෙනෙකුට අයිති කොටසක් තිබෙන හැල්සහල් අනුභව කරන්න ආරම්භ කළා කියලා. ඒ වෙලාවේදී පළවෙනි වතාවේ අල්ලගෙන කියනවා මේ වගේ දෙයක් කරන්න එපා. ඒ විදියටම දෙවෙනි වරත් කියනවා ඔබලා මේ වගේ දේවල් කරන්න එපා. නමුත් පසුව තුන්වෙනි වර අල්ලාගෙන බොහොම තදින් කියමින් පහර දෙනවා. කෙනෙක් ගිහිල්ලා අල්ලෙන් පහර දෙනවා. තවත් ගිහිල්ලා සැරටියෙන් පහර දෙනවා. තවත් ගිහිල්ලා තණ්ඩකින් පහර දෙනවා. මේ විදිහට භාග්‍යතුන්හන්සේ දේශනා කරනවා. මෙන්න මේ සොරකම කියන එක ආරම්භ වෙච්ච මොහොතේ ඉඳලාම මේ වගේ සමාජය තුළ මෙන්න මේ වගේ දේවල් ආරම්භ වෙන්න ගත්තද මේ ඔක්කොම කෙලෙස් ගහන එක, බනින එක, චෝදනා කරන එක මේ සියල්ලක්ම අයිති වෙන්නේ පින්වතුනි කෙලෙස් පැත්තට. අර සමාජය තුල ඒ ස්වභාව පරිසරය තුල ඒ වෙනස් වීම ඇති වෙනකොටම පින්වතුනි අර එකක් එකක් එකක් එකක් ගානේම වෙනසක් ඇති වෙන්නේ මෙන්න මේ කෙලෙස් ධර්මයන් එන්න බලවත් වෙච්ච නිසා. පින්වතුනි ඔන්න සොරකම කියන එකක් දැන් ඇති වුණා සොරකම ඇති වෙනවාත් එක්කම පිංගුතුනි බොරු කියන එකත් ඇති වුණා. ඇයි අරගෙන කියන්න පුළුවන්නේ නැහැ කියලා අර ඇල්සහල්. ඔන පිංගුතුනි මේ මොහොතේදීම අර සොරකම කියන එක ආරම්භ වුණා. බොරු කියන එක ආරම්භ වුණා, දඬුවම් දෙන එක ආරම්භ වුණා, බනින එක ආරම්භ වුණා. මේ ආදී වශයෙන් පිංගුතුනි එකක් එකක් හෝ ක්ලේශ ධර්මයන් පිංගුතුනි සමාජයේ බලවත් වෙන බලවත් වෙන සමාජයේ එන්නෙන්නම වෙනස් වූ පැත්තකට අරගෙන ගියා. දැන් පින්වතුනි අර කාන්තාවකු ස්ත්‍රියකුයි මෛතුන ධම්මේ යෙදිච්ච නිසා තමයි අර සමාජයේ මූලික තැනකදී අසත් ධර්මයක් කරනවා කියලා ඔවුන් ඒ සමාජයෙන් පිටුවහල් කළේ. හැබැයි එන්නෙන්න ප්‍රමාණය වැඩි වෙච්ච වෙච්ච නිසා ඔවුන්ට ඒ විදිහේ ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් කමක් තිබුණේ දැන් මෙතනත් බලන්න පින්වතුනි සොරකම කියන එක ඇති වෙනවා. ඊළඟට බොරු කියන එක ඇති වෙනවා. දැන් මේවත් එන්න එන්න බලවත් වෙනවා. බොහෝසෙයින්ම බලවත් වෙනවා. බලවත් වෙන්න වෙන්න පින්වතුනි සමාජය තුල තවත් වූ විශේෂ පරිවර්තනයක පරිවර්තනයක් ආරම්භ වෙනවා. එමනම් අපි අදට කාලය බොහෝ සෙයින්ම ඉක්මලා ගිල තිබෙන නිසා අදට අපි මේ දේශනාව අවසන් කරනවා. අපි බලමු ලබන සතියේදී කොහොමද මේ සත්වයින්ගේ මේ අකුසල කර්මයන් නතර කරයිද? එකට කොහොමද මාර්ගය පෑදෙන්නේ? අපි මේ කරුණු කාරණාවල් ටික සාකච්ඡා කරමු. මේ ස්වභාව දහමට එරෙහි වෙලා මොවුන් කරන මේ කාර්යභාරය ඒ වැඩ කටයුත්ත මොන විදියකට කරාද කියන එක පිළිබඳව පින්වතුනි අපි සාකච්ඡා කරමු. එහෙමනම් අදට අපි අග්ගඤ්‍ය සූත්‍ර දේශනාව මේ විදියට අවසන් කෙරෙනවා. පින්වත් ඔබ හැමදෙනාම අදිෂ්ඨාන කරගන්න මේ ධර්ම කරුණෝ කොහොම කොහොම හරි පින්වතුනි ශ්‍රවණය කරලා අවබෝධ කරගන්න එක ඒක අතිශයින්ම වටින දෙයක් නිසා මා ඔබට මේ සිහිපත් කිරීම කරන්නේ නිරන්තරයෙන්ම নিরතුරුව මේ සිහිපත් කිරීම කරන්නේ නිසායි ඔබ හැමදිනාම මේ ධර්ම කරුණු භාග්‍යවතුන් වහන්සේගේ මේ බුද්ධ වචනය හරියාකාරව අවබෝධ කරගත්තොත් මං හිතනවා අපේ ජීවිතවල ලොකු දියුණුවක් දැක ගන්නට පුළුවන්කමක් ලැබේ. එනිසා අපි ලබන සතියේ බලමු ලබන සතියේ දේශනාව තුලින් විශේෂයෙන් අපි දේශනා කරනවා මේ කාරණාව අපි ලබන සතියේ බලමු කොහොමද මොවුන්ගේ මේ අසත් ධර්මයන් නවත්වයිද එහෙම නැත්නම් ඒවා එන්නෙන්න බලවත් වේද බලවත් වුණොත් ඔවුන්ට කුමක්ද සිද්ධ වෙන්නේ දැන් හැල්සහල් එන්නේ වෙනස් වුණා ඒ හැල්සහලුත් දැන් අයින් වෙලා යයිද එතකොට ඔවුන් මොනවද අනුභව කරන්නේ කොහොමද උන් ජීවත් වෙන්නේ? අපි මේවා පින්වතුනි ලබන සතියේදී සාකච්ඡා කරමු. එමනම් අද දවසේදී මේ දේශනාව මෙතකින් අවසන් කරනවා. පින්වත් ඔබ හැමදෙනාම බොහෝම උනන්දුවෙන් දියුණු වෙමින් මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය තාමත්ම හොඳින් අවබෝධ කරගන්න. ඒකට අපි ඔබට හැකි ආකාරයකට අපේ ශක්ති ප්‍රමාණයෙන් පින්වත්නි අපි ඔබට උදව් කරන්නට මේ විදියට බලාපොරොත්තු වෙනවා. එමනම් අපි අද දවසේදී මේ දේශනාව මෙතකින් අවසන් කරනවා. විශේෂයෙන්ම අද මේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ දෙහිවල නැදිමාලේ පදිංචි සුනිලා අමරකෝන් මෑණියන් නිල්මා මාදවේ දියණිය નિરાශා කේමාලි දියණිය නිරංජී සංජිකා දියණිය කියන මෙන්න මේ දරුවන් පිරිස එකතු වෙලා තමයි ආදරණීය මවතුමියත් එක්ක මේ පින්කම කරන්නේ. විශේෂයෙන් මේ ඇත්තන් බලාපොරොත්තු වෙනවා 2008 අප්‍රේල් 24 වන දින හදිසි හෘදයාබාධයකින් මිය ගිය ජෝතිපාල සෙනවිරත්න ඒ පිඟත් මහත්මයාට පින් අනුමෝදන් කරන්නට අපි එතු එතුමන්ට පින් දෙමු එතුමන්ටත් මිය පරලෝකයේ සියලු ඥාතීන්ටත් ඒ වගේම විශේෂයෙන්ම පින් අනුමෝදන් කිරීමක් කරනවා අපවත් වී වදාළ සියලුම ස්වාමින් වහන්සේලාට භාග්‍යතුනාංශික ශාසනය වෙනුවෙන් විශාල සේවයක් කරපු ඒ අපවත් වුණු ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු ඒ රණවිරුවන්ටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එමනම් මේ හැමදෙනාම පින් අනුමෝදන් වේවා. ඔවුන්ගේ පරලෝකී ජීවිතයන් සුවපත් වේවා. ඔවුන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. දෙසැම්බර් මාස 21 වෙනි දිනට උපන්දිනයේ යෙදුණු निराශා දිනියට සහ ජනවාරි මාස 31 වෙනි දිනට උපන්දිනයේ යෙදෙන නිරංජි දිනියට ආශිර්වාදේ කරන. ඉතින් අපේ දරුවන්ට ආශිර්වාදේ කරමු. දරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. කායික සුවය මානසික සුවපත් භාවයේ ලැබේවායි අපි ආශිර්වාදේ කරනවා. ඔවුන්ගේ අනාගත ජීවිත යහපත් කරගන්නට මේ ධර්ම දානමේ පින් අනුමෝදන් වේවායි සාදු කියා අපි ආශිර්වාදේ කරනවා. ඒ වගේම netnalikawේ ධර්ම දේශනාවන් වලට වැඩම කරන සියලු මහා සංඝරත්නයට ආශිර්වාදේ කරනවා. net ආයතනෙහි කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් ආශිර්වාදේ කරනවා. එමනම් ඒ ඇත්තන්ගේ බලාපොරොත්තු පැතුමන් ඉටු වේවා. ඔවුන්ට ඒ අරමුණු ප්‍රාර්ථනාවන් එලෙසම ධර්ම දානමේ පිණින් සිද්ධ කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ වෙලාවේදී සාදෝ ප්‍රාර්ථනාවෙන් සෙත් ප්‍රාර්ථනා කරන ගමම්ම විශේෂයෙන්ම අපි හැමදාම මේ සෙත් ප්‍රාර්ථනාව සිද්ධ කරන්නේ net නාලිකාවේ සභාපතිතුමන්ට කාර්ය මණ්ඩලයේ හැමදිනාටම සාමාන්‍ය අධිකාරීතුමන්ට කාර්ය මණ්ඩලයේ හැමදිනාටම ඔවුන් මේ ශාසනය වෙනුවෙන් කරන විශාල සේවය අපි හැමදාම අගේමකට ලක් කරන්නට ඕන. තමන්ගේ මාධ්‍ය ආයතනය තුලින් මාධ්‍ය මෙහෙවරක කරන කාර්යභාරයට වඩා තුල ආගම තුල ඉටු කරන් කටයුතු කරනවා. අපි හැම වෙලාවකම උන්ට ආශිර්වාදයේ කරමින් සෙත් ප්‍රාර්ථනා කරනවා. net නාලිකාවට තවත් මේ කටයුතු සිද්ධ කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදුනාද දීලා ආශිර්වාදේ කරමින් ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත වූ ගුණ ආශිර්වාදය අනුමෝදන් වේවා අවසානයේ අපි මේ ජීවිතේ අපි ප්‍රාර්ථනා කරමු ධර්මයේ උපරිම තැනට ගිහිල්ලා බොහෝ පින්කම් කරගෙන ඔබ අප ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් කෙටිම කාලයකින් සැපසහිත ප්‍රතිපදාවකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උතුම් පින පාරමී ධර්මයක්ම වේවායි සාදු සාදු සාදු කියා අපි ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටහා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ටා ච වොම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං